ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කෙනෙක් අපි අද ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමත නාය සඳහා සම්පත් වෙලා සාදුකාරය පවත් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යස්ස කස්සචි වික්කවේ වික්කුස්සවා වික්කුණියාවා විඤ්ඤේ කාය විඤ්ඤේසු විඤ්ඤේය ධම්මේ මනෝ විඤ්ඤේය ධම්මේ ධම්මං යෝ රාගෝ සෝවත්ති යෝ දෝසෝ සෝවත්ති යෝ මෝහෝසෝ අත්තිකස්ස පරිත්තාචේ පිවිඤ්ඤය ධම්මා මනස්ස ආපාසං ආගච්ඡanti පරියාදිත්තේ වස්ස චිත්තං කෝපන වාදෝ වදිමත්ෝ තීති සද්ධා ප්‍රතිසංකරණ පිළිබඳ අපි මේ කීල රුක්කෝපම සූත්‍රයේ ඒ කාය නැත්නම් කය සම්බන්ධ ඇහ කන දිව නාසය කය කියන මේ ඉන්දිය ධර්ම ඉවම් කරගෙන මනස කියන නැත්නම් මනෝ විඥාන කියන හතරට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉතිපත් කරගත්ත පාඩේ ඒ අනුව මනෝ විඥාණය මනෝ විඥාණයට කියන ධම්ම එතකොට මන ආයතනය කියන දේවල් අපට දේශනාවේ මූලික පද වෙනවා. ඒක සාමාන්‍ය එදිනදා ජීවිතේ අපි පාරිභාෂික අබ්දමාලාවේ දක්ෂින දේවල් නෙවෙයි. ධර්මයේ යම්රකට යන්න තියෙන්නේ. ඒ හේතු නිසායි ඊට ඉස්සලා කලින් මේ ඇහ කන ජීවනාශයේ කය කියලා අපිට පේන ධර්ම පිළිබඳව ගුරුසු ධර්ම පිළිබඳව යම් අත්දැකීමක් පරිත්‍යක් හැඟීමක් ඇති කරලා ඒක සාපේක්ෂව තමයි මේ නොපෙනෙන ධර්මය අනුවිඥාණය මනස නැත්නම් ඒකට ගොතු වෙන ධර්මතා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. හුඟ දෙනෙකුට එහෙම නැත්නම් මූල ධර්ම පිළිබඳව ආශාව තියෙන හුඟ දෙනෙකුට අර කලින් කිව්වට වඩා මේ මනස පිළිබඳව ලොකු උනන්දුවක් තියෙන බව පේන්න තියෙනවා. ඒත් ඒක දැනගන්න ලොකු ආශාවක් තියෙන බව පේනවා. නමුත් ඒ ඇත්තෝ අර ඊට කලින් කරණ තියෙන ඇහැකන ජීවනාශය කය සම්බන්ධ දේවල් කරලා මේක දත යුතුයි කියන කාරණාව ඉක්මවන නිසා ඒ ඇත්තට දෙකම නැතුව ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් අයි ඇහැකන ජීවනාශය කය කියලා අපිට මේ වේද කියන ධර්ම දැනගෙන දැනගත්තේදී නමුත් මේ මනෝවිඥානය කියන කමතක කරලා ඒක අවබෝධ නොකරගෙන නිවන් දකින්න හදනනම් අවබෝධයක් ලබන්නවම ඒක වෙන්නේ නැහැ. ඒකදී මේ කියන්න හදන්නේ මේකේ පළවෙනි කළ යුත්තේ පළවෙනි කරනවා. ඊට පස්සේ තමයි ඒක දිගහැරෙනකොට තමයි ගැඹුරු දේවල් වලට යන්න කිසි උගදෙනෙක් මේ සම්බන්ධව පටලවිලි ස්වරූපයක් කියන්නේ ඒ පටලවිලි ස්වරූපේ ඔක්කොටම තමයි සමස්තයක් වශයෙන් අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා මේකෙක් ධර්ම දේශනා මාලාවේ පාවිච්චි කරපු රූපපාණි දර්ශන රූපක යොන්කේ වචන ගොඩක් පාවිච්චි කරන්න වෙනවා මේ මනෝ විඥානය ගැන කතා කරනකොට මන ආයතනය ගැන කතා කරනකොට එහෙම නැත්නම් මනසට පොදු වෙන ධර්ම ධර්මතා ගැන කතා කරනකොට ඒ මොකද මේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවොත් අර කයින් අකුසල් වෙනවා නැත්නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් අකුසල් වෙනවා වගේ මේ මනස එළියට බහලා අකුසල් කරන එකක් නෙවෙයි. මනසේ සියලු අකුසල් වලට ඔපිනියන් දෙන ප්‍රධානම මහෝරාවකින් කටයුතු කරනවා. භාෂා සංවිධානයේක මාෆියා සංවිධානයේක ප්‍රධාන කිනා ඒකේ අධ්‍යක්ෂකවන් කියලා දන්නේ නැහැ. එයා කවදාකවත් තොරකමක් කරන්නේ නැහැ. එයා කවදාකවත් නරකවඩ මොකක්වත් කරන්නේ නැහැ. එයා තමයි මුළු කණ්ඩායම මෙහෙවන්නේ. ඒ කෙනා ඇතුළත වැඩ කරන උසස් නිලධාරියෙක්වත් දන්නේ නැහැ. එයා හැම වෙලාවෙම හැංගිලා ඉන්නේ. ඒ නිසා එයාට විරුද්ධව කිසිම නඩුවක් අසල් දවසක ෆයිල් කරන්න බෑ මොකද එයා කවදාකවත් අහිතක් හිටලවත් නැහැ. පිළිඳ පෙළුමට ක්‍රියාවක් කරලත් නැහැ වචනයක් කතා කරලත් නැහැ. එයා කරලා තියෙන්නේ සම්පූර්ණ ඒ විදහාක බලසල සහිතව හැංගිලා ඉඳලා එයාට යටට ඉන්න අයට බලපෑම් කරනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ යටට ඉන්න අයට බලපෑම් කරනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ යටට ඉන්න බලපෑම් කරනවා අන්තිමට එදාට කුලියට ගත්ත මිනිස් තමයි වැරද්ද කරන්නේ ඒ නිසා ඒ වැරදි කරන මිනිස්සු කොච්චර ඇල්ලුවත් කවදාකවත් රහස් සංවිධානය පිළිබඳව හෝ රහස් සංවිධානයේ නාට්‍ය පිළිබඳව උලඟක්වත් ලබන්නේ නැහැ ඒ මනුස්සයා අල්ලගත්තත් ඒ මනුස්සයා කරපු වැරද්දකුත් නැහැ නමුත් නඩු ඇහිලෙදෙන ප්‍රධාන වැඩිකාර බාටපත් වෙන මේ ඔපිනියන් දීප කෙනා තමයි. ඒක නිසා මේ විඥානය අල්ලනවා කියලා විඥානයම නෙමෙයි කතා කරන්නේ. අපි කිව්වොත් මේ රටේ සංවිධානයක් තියෙන ප්‍රධානම සංවිධානයක් පොර සංවිධානයක්. ඉතින් ඒක අල්ලන්න කටයුතු කරනකොට පොර සංවිධානයේ නායකයා පොලිසිය ලොක්කන්නේ. එයා දාන නීතියෙන් අහුවේද පොලිසිය. වැරදි කටයුතු. හැම තැනම වෙලා තියෙන විචාරය. ඒ නිසා අපිට මේ සිල්ලකික කියන්නේ විඥාණය තමයි. සතුන් මරන්න එපා කියන්නේ විඥාණයම තමයි. වරකම් කරන්න එපා, කාමීච්ඡාචාරය කරන්න එපා, බොරු කියලන්. ඉතින් ඒ නිසා අපිට පේනවා නික විඥාණය බොහොම සුද්ධවන්තේ, බොහොම ඉක්මනට නිවන් දකින්න අපිට නික ඔපිනියන් දෙන්න කෙනෙක් වගේ. උන්වලනුව කාලා තමයි නටන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා ඉස්සරහට යන උපදේශයක් දුන්නත් පස්සේ යන උපදේශයක් දුන්නත් එයාගේ අර තියෙන වෙනම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ධන්නමනසයට පුත්‍ජණය කියලා කියන්නේ නැහැ. මේ විඥානීය ක්‍රියාකාරකම් නොදැනුවත්ව අප විඥාණයට පහඳිනවා. විඥාණයට දායකම් කරනවා. විඥාණයට බැලෙහිකම් කරනවා. බද්දලකම් කරනවා. ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් උපරිම පොහොර. ඒක තමයි විඥාණයට දෙන්න උපරිම ආහාරය. ඉතින් අපි කරන සෑම ක්‍රියාවලියක්ම ක්‍රියාවක්ම මේ හේතුඵල ධර්මයේ නෙවෙයි විඥාණයෙන් වෙනවා විඥාණයට කෙරුවා විඥානය තමයි අයියා. විඥානය තමයි මුදුනා. විඥානය තමයි උක්කම ලෝකයෙන් අදහසෙන් තමයි මේ මමෙන් හටගෙන තියෙන්නේ. ඒ නිසා ඒ විඥානී ක්‍රියාකාරකම් බලන විඥානය ඇතුවත් බෑ නැතුවත් බෑ. ඒ සඳහා කරන්න තියෙන්නේ ඒ විඥානේ වට කරගෙන ඉන්න වලලු තියෙනවා. ඒ වලලු හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක පුළුවන් තරම් ගොරෝසු තැන ඉඳලා ඔක්කොම දුරවන් කරගෙන දුරවන් කරගෙන ඉන්නවා. ඒ නිසා විඥානයේ වට කරගත්ත නාම වලලු තුනක් තියෙනවා සංඥා වේදනා සංස්කාර කියලා. ඉන් පරිබාහිරව වටේකම තියෙනවා කාය කියලා එකක්. ඒ කාය ඊට පස්සේ වේදනා සංඥා චේතනා ඊට පස්සේ විඥාන වශයෙන් තමයි මේ වලලු හැදිලා තියෙන්නේ. ඒක නිසා අපිට විඥානය පිළිබඳව නැත්නම් මනෝවිඥානය පිළිබඳව නැත්නම් මන ආයතන පිළිබඳව නැත්නම් ධර්ම කියන පිළිබඳව තේරුම් ගන්න මේ කය කාය විඥානය පොට්ටබ්බ කියන මේ අල්ලන්න පුළුවන් මනින්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේවල් පිළිබඳව අවබෝධ කරලා නැත්නම් මේක කවදාකවත් කරන්න බෑ ඒක නිසා ඉස්සල්ලාම මේ විඥානයේ නැත්නම් මනෝ විඥානයේ නැත්නම් මනායතනයේ නැත්නම් මේ ධර්මතාවල බල පිටීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ මනෝ මට්ටමේ නෙවෙයි කාය මට්ටමේ ක්‍රියාත්මක ඉතින් ඒක පඬිතුමෝ කොහොමදක්වත් තේරෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා කොහොමද මේ කය ගැන දැනගෙන මන ආයතන ගැන දැනගන්නේ? අපිට කෙලින්ම බැරිද මන ආයතන දැනගන්න මේ විඥාණයම ප්‍රෝඩාවක්. මේ දින ලනුව විඥාණයම ප්‍රෝඩාවක්. බුදුසසුනේ මේ මුළු පද්ධතියම දැනගෙන ඔබ කටවහරන්නේ මං කියන දේ කරවා. ඉතින් බුදුහාම කියන ඔබ අහන්න ගන්න ඔබ නරඹන්නේ නැහැ. නිකන් නිකන් නිකන් කියන්නේ. බුදුහාම කියන්නේ අහන්න ගන්න නැත්නම් නිකන් නිකන් ඉදී. අහනවා නම් පුදුජානන්තේ කරලා කරලා තමයි කියන්නේ කය ගැන දැනගන්න. ඒක වැඩ කරන යම් යාන්ත්‍රණයක් තියෙනවා නම් ඒක රූප කියලා හිතා ගන්න. මේ යාන්ත්‍රණයත් එක්ක වැඩ කරන නාම කියලා වේදනා සංඥා සංස්කාර කියලා තව තුනක් තියෙනවා. ඒක හරියට වැඩි ඇසියුම් ඒකට කොහොමඩක්වත් යන්න බෑ කය පිළිබඳව යම් ප්‍රමාණයක අත්දැකීම් නැතුව. අත්දැකීම් ලැබුවට පස්සේ ඒ යෝගාවචරය එමත් යාගේ විඥානයේ විසින් කාය වි කාය කායන පසන්ත වේදනා පසන්ත යවන අනේ ඒක ධර්මතාවයක්. අපි කියෝදේ මම කායන පසන කරලා දැන් මට වේදනා පසන කරන්න ඕන කියලා ඒකත් අරගන්න විඥානයේ ප්‍රෝග්‍රෑම්. මේ කායන පසනාව පිළිබඳ යම් තාක් කරලා කරලා කරලා යන අධ්‍යක්ීම හරහා වේදනාන පසනාවට හිත ඉබේ යනවා කියවනම් ඒක විඥානයේ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. හරි පාර වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි කායන පස්සන අධිගයට කරගෙන කරගෙන යනකොට අපි වැඩ කරන්නේ රූප ධර්මයක් එක්ක කොයි තැනක පැටලුණත් සත්‍යයක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් මූල කර්මස්ථානයේ ඉඳලා පොඩ්ඩක් අතගාලා බලනකොට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඒ නිසා පිටකොට යනකොට හදා ගැනීම නැවත පාරට දා ගැනීම නිවැරදි කර ගැනීම විශාල අයිතිවාසිකමක් සහ හැකියාවක් සහ ක්‍රමවේදයක් වෙනවා කායන පස්සන. නමුත් උංගදෙනේ ඒ කායන ප්‍රශ්න භාවනාව මොන්ටිසෝරි මට්ටමේ අපි උකල මට්ටමක ඉන්නේ කියලා ඒකට නිසි ගෞරවය කරන්නේ නැති නිසා ඒ කරන මෝඩකම ලක්ෂිතේක ලාභය ලැබෙන්නේ විඥානයෙන් තමයි. එයත් කියන ඕ කායන ප්‍රශ්න වැඩ නැහැ. වැඩේ තියෙන්නේ වේදනාවන ප්‍රශ්න නිසා ඔයාව කායන ප්‍රශ්න පැත්තට දාලා පටන් ගන්නකො වේදනාවන ප්‍රශ්නාව කියලා ගුණාව ඉස්සරහට දාලා පස්සට දාලා කරත් ඉස්සරහට දාලා ඉතින් යන් යන් කියනවා. ඒ ගුණාට රිවර්ස් කියන්නේ ඌ දන්නේ ෆෝල්ඩ් එක විතරයි. ඉතින් ඌ අනිත් පැත්තට යනවා. පොතේ ගුරාලට වෙන දේ. ඒගොල්ලන්ට තේරෙන්නේ ඇයි මේ රූපේ ඉස්සර කරගෙන යන්නේ ඇයි මේ රූපය ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වටිනාකම අපි ඉස්සරහින් තියාගන්න කියලා තේරෙන්නේ ඒගොල්ලන් ඕනේ මේ ගැඹුරු ධර්ම තේරුම් ගන්න. ඒ ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි කොටසට යන්න හදනවා. ප්‍රත්‍යක්ෂණය කළ හැකි, අතගා බැලිය හැකි, උරගා බැලිය හැකි කොටස මතක කරගන්න. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් හටේට මේ විඥානයේ තියෙන සසකපට රූපේ නැත්නම් මේ මායාවී භාවය වංචනික භාවයේ තේරුම් ගන්නවා නම් අයිස්ලාම් කරන්න දෙන්නේ මේකට නිහතමානී වෙන්න ඕනේ බුදු කෙනෙක් නෙමෙයි කියන්නේ ඒක නිසා අපි පුළුවන් තරම් ඒ ප්‍රතික්ෂේපණය කරන්න පුළුවන් රූප කොටසේ පටන් අරගන්න කියන එක ඒක චින්තාමය ඥාන වැඩි කෙනාට කොහොමදක්වත් තේරුම් ගන්න බෑ එයා හිතන්නේ ධර්මයේ ගැඹුර තියෙන්නේ නාම කොටස ඒ නිසා රූප කොටස උන්නේ නැහැ කියලා බොහොම ඉක්මනට අමතක කරන ගතියක් වෙන නිසා යෝගාවචරයක මතක් කරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙනවා නම් මේ නා රූප කොටස ගැන කතා කරනකොට ඒ කායයට සංඛායත් ප්‍රසාදයේ මේ වායු කොටහබ ධාතු ඇවිල්ලා වදිනකොට ඒකේ මේ ආස්වාසය කියලා සංසිද්ධියක් මේ ප්‍රස්වාසය කියලා සංසිද්ධියක් නැත්නම් මේ කිම්වීම කියලා සංසිද්ධියක් මේ ඇක්ලියම් කියලා සංසිද්ධියක් එමෙත මේ ඇවිදිනකොට කායක්ෂ සාදේ පඨවි ධාතු වදිනකොට මේ වාම කියලා සංසිද්ධිය මේ දකුණ කියලා සංසිද්ධියක් තියෙනවනම් ඒක ඕනම කෙනෙකුට කරලා පෙන්නන්න පුළුවන් නිදර්ශනය කරලා පෙන්නන්න පුළුවන් ඔහු අලක්වන්න පුළුවන් එතෙන් තමයි පටන් අරගන්නේ ඒ පටන් අරගන්නකොට අමාරුකම අපිට තියෙන්නේ මූල කර්මානුකූලෝ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් මේකම අරමුණක හිත පවත්තන එක විඥානය කියලා ප්‍රධානම චාතු වැඩේ තමයි යා එක තැනක ඉන්න කැමති නැහැ හිතියොත් අහු වෙනවා. විඥානයේ එක තැනක මේ නිවිස්සක් ගන්න තරම් කාලයක් හිතියොත් එයා අහු වෙන නිසා යා නිතරම සීක්‍රෙන් විස්මා රූප ගත කරනවා. ඒ නිසා එකම රූපයක් එක්ක විඥානයට ඇසුර කරන්න කිව්වොත් ඒ පුදුමාකාර පිස්සු බලෝ ගැස්මකට ඇල්ලතර ගැහුවා. ඉන්නම කැමති නැහැ. පිස්සු වඳුරෙක් වගේ එකම අරමුණක ඉඳ ගන්න නෑ. ඒක මේ නිසා තමයි අපි අරමුණු මාර්ගයෙන් කියන කාමයට යන්නේ. අරමුණු මාර්ගයෙන් කියන කාමයේ අනෙක් පැත්ත තමයි ඒකාග්‍රතාවය එකකට හිත යෙදීම. ඒක තමයි සාමාන්‍ය භවනා ලෝකයේ කියලා අපි හඳුනන්නේ. ඉතින් මේ භවනා ලෝකයේ ධම්මස්සෙම යම් ප්‍රමාණයකට කමක් නැහැ කවදා හරි මේක හරියයි කියලා. අරමුණක් කොටු කරන්න හැදින්නෙන් අරමුණ නිවි කොටු වෙන්නේ විඥානය කොටු වෙන්නේ. අරමුණට නැවත නැවත මෙහි වන විතක් ආදී චෛතසික ධර්ම ටිකයි කොටු වෙන්නේ. ඒක කියලා නෙමෙයි බබාට දෙන්න උගන්වන්නේ. අරමුණට හිතව ගන්නවා. අරමුණ හිතව දාගෙන ඉන්නකොට ඒ අරමුණ නැවත නැවත බලනකොට අරමුණේ යම් වෙනසක් දකින්නවා. ඒකට බය වෙන්න එපා. ඒක තමන්ගේ දෝෂයක් නෙවෙයි. ඒක තමයි ධර්මයේ විවෘත වෙන තැන. ඒ නිසා වෙනස දකින්න හදනවයි කියලා කියන්නේ මගේ හිතේ වෙනස දකින්න මම කැමති කියන එකයි පෙන්නන පිළිබිඹුව වෙනසෙන් මේ කියන්නේ ඒ බලන හිත වෙනස් වෙනවා කියන එක ගන්න කැමති. ඒක වෙනස් වෙන එක දකින්න අකමැති වෙනවා නම් වෙනස් වෙනකොට ප්‍රශ්නයක් කරගන්නවා නම් වෙනස් වෙනකොට වැරදි අර්ථකථන දෙනවා නම් මේ විඥානයේ ප්‍රෝඩාවක් බව තේරුම් ගන්න. අරමුණක් තියා බලන හිටියොත් මොනම අරමුණක්වත් මේ ලෝකේ නෑ නිත්‍ය වූ සුඛ වූ සුභ වූ අපි නිත්‍ය සුඛ සුබ කියවන එක විපලිය විපල්ලාසයක් විපිරියාසයක් මේක වෙනස් වෙනවා දකින්න කැමැත්තෙන් බලන ඉන්නකොට ඒ කෙනාට ඇති වෙන භීතිකාව සංස්කාරයක් කියලා ගන්න පුළුවන් විඥානයේ ප්‍රෝණාවල් තමයි ඒ නිසා ඒකේ බවක් දැනගෙනම කමක් නැහැ මේක වෙනස් වෙන බව තමයි මේක දකින්න තියෙන්නේ කියලා බලන්න හිටියොත් විශේෂයෙන්ම මේ දවස් හත ආටේ භාවනා කරනකොට අවසාන දවස් වෙනකොට පේනවා අරමුණට හිත යොදලා හිත ගන්න ඉස්සලා අරමුණ වෙනස් වෙනවා. අපි ඉස්සරලා හිතන මේක නිත්‍යව ඝන බහලව තියෙන ගලක් වගේ අරමුණක් කියලා. නමුත් පහු වෙනකොට මේක සීක්‍රෙන් වෙනස් වෙනවා. ඒකට කැමැත්තෙන් කමක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි අනිත්‍යතා දර්ශනය කියලා කියන්නේ. අනිත්‍යන පස්සනාව කියන්නේ කියලා අපි භාවනා කරන්න ගියොත් මේ රූපය එක දිගට බලන්නේ කියොත් ඒකේ සිද්ධ වෙන්නේ ගෙවන් වීමක්මයි. ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවන් වෙනවා. ඒ නැත්නම් ආශ්වාසයක් පටන් ගත්තොත් ඒක ලොකුවට ඇවිල්ලා ආයෙ ගෙවන්. ප්‍රශ්වාසයක් ඇවිල්ලා ලොකුවට ඇවිල්ලා ගෙවන් වෙනවා. ඒක නිසා මේක දිගට දිගට බලන ඉන්නකොට සොහොන් ලකුණු පහල වෙනවා කියලා කියනවා. අපි බලන්න කැමති ඇති වෙන හැටි. අපි බලන්න කැමති වැඩෙන හැටි. දියුණු වෙනවා කියලා. නමුත් හොඳට බලනකොට තේින්න තින්නේ ගෙවන් වෙන ලකුණු. ඉතින් ගෙවන් වෙන ලකුණට කවදාකවත් ඉඳ ලැබෙන්නේ නැහැ නිශ්චය සංඥාවෙන් බලන්න. එයාට පේන්නේ ගෙවන් වීම අවමංගල්‍ය කාරණාවක් අබහුවියදයක් අරියාදුවක් කියලා. නමුත් අනිශ්චය සංඥාව කියන එක විතර දාගෙන බලන්න හිටියොත් හිටියොත් මේ රූපේ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න ගෙවන් වෙන්න එයා අනිවාර්යව නාමයේ පැත්තට ලොකු ආලෝකයක් ලබනවා. සංසිද්ධියේ තියෙන ගොරෝසුකම ගෙවෙන්න ගෙවෙන්න සංසිද්ධියේ තියෙන සියුම් භාවය අතිසියුම් භාවයට යන්නේ නැහැ. මුළු භාවනාවම ක්‍රමයෙන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන පැත්තට ගෙනියනවා. ඒ ගෙනියනකොට රූපයාගේ අභාවය වැඩි වෙන්න වැඩි වෙන්න අනිකුත් ධර්මයන්ගේ ඉස්මතු වීම වැඩි වෙනවා. රූපයාගේ අභාවය දෙපැත්තකින් බලනකොට එකක් තමයි පට ව්‍යාපෝතී යෝගේ අභාවය වැඩි වෙන්න වැඩි වෙන්න අවකාශය වැඩි වෙනවා. අවකාශයේ හිත හුරු වෙන්න හුරු වෙන්න ඒක තුල වැඩ කරන වේදනා සංඥා සංස්කාර නිකන් මේ ගොම්බන් වෙලාවේ එනකොට අන්ධකාරයේ ස්ථීන කෙනෙකුට වගේ එළිය තියෙනකොට ගිනි කනල් වෙනවා අන්ධකාර වෙනකොට අන්ධකාරයේ තියෙන දේවල් පේන්න පටන් ගන්නවා ඒ වගේ රූප ධර්ම ගෙවම් කරනකොට ගෙවම් කරනකොට ඉතින් බේම වේදනාන පස්සනාවට යනවා චිත්තාන පස්සනාවට යනවා ධර්මානුපස්සනාවට යනවා. ඒක නිසා දැනගන්න ඕනේ රූපේ කියනවා කියලා කියන්නේ පාඩුවක්වත් වැරදිල්ලක්වත් සත්‍ය නැතිලක්වත් නෙවෙයි. මේ රූපේ ගෙවෙනවයි කියලා කියන්නේ නාම ධර්මයට දොර ඇරෙනවා. නැත්නම් දන්නා වූ කොටස අත්දකින්න පුළුවන් වූ කොටස සත්‍යක්ෂණය කරන්න පුළුවන් වූ කොටස ගෙවෙනවයි කියලා කියන්නේ නොදන්නා වූ ශේෂ්ඨයට. එහෙම නැත්නම් නාම ශේෂ්ඨයට එනස නම් කළ නොහැකි අඳුනන් නැති ශේෂ්ත්‍රයකට යනවා. ඉතින් මේකට ලොකු වීලක්යක් අවශ්‍යයි. නවකෝ හැඟීමක් අවශ්‍යයි. සෙල්ලක්කාරකමක් ඕනේ. මේ රූපේ කියවෙනකොට තමයි ඔය ඉගෙන යන්න තමයි හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්න කියලා. ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතාගන්නේ. යම් දවසක Taman ගත්ත සිහිල තියාගත්ත අරමුණ බල්ල බල්ල බල්ල බල්ල ඉතින් දකින්න පුළුවන් උත්පරිමයනකම බලලා ඉවර වෙලා මේ රූපේ දැන් නැති වුණා. රූපය සංඥා කරගන්න බැරි වුණා. ඒ භාවනාවට ඇති නැතු ඉන්න කෙනා විතරක් ඒකස්සනාවට යනවා. ඒ රූපේ තියෙන ශේෂ්ඨේදී රූප ධාන අරූප ධාන කියලා වගේ සමත පැත්තක්. නැත්තම් හිත බඳින්න අරමුණක් හිත බැඳිච්ච සමාධියක් තියෙනවා. ඒත් හොන්තරටම ගිවන් කරාට පස්සේ එතනින් පස්සේ තමයි යෝගාචර වැඩේට බහින්නේ. මොකද දෙනෙක් එක්කත් නැගිටලා ඉන්නේ. එහෙම නැත්නම් බය වෙලා ඉවරයි. එහෙම නැත්නම් සාක්ෂාත්කාරය ඉවරයි. ඉතින් ඒ නිසා මුල්ම ප්‍රදේශය අපි ගොඩාක් විඥානය මොකද්ද කියලා මනායතින් මොකක්ද කියලා දැනගන්න කිට්ටුව කොටක් යන්නේ. ඔව් කවදා හරි රූපයගේ ගෙවන් වීම නැත්නම් පටවිය ආපෝසීජෝගේ ගෙවන් වෙලා අවකාශයේ හිත ගන්න පුළුවන් වෙච්ච කාරණා පේනවා. දැන් මේ පේන කයක් හරි ආශ්‍රව ප්‍රසවාසයක් හරි කිවිලා කියනක් හරි වම දකුණක් හරි මොකුත් නැහැ නමුත් හොඳට සත්‍ය පිළිట్లా කියනවා අන්නේ සත්‍ය පිළිట్లా කියන එකට එක්කෝ බයක් එක්කෝ සැකයක් කුමනාපයක් එක්කවමනාපයක් පාදේ ඉතින් මේ රූපය ගෙවෙනකම් ඒ තිබිච්ච රූපෙට හෝ මේ රූපේ කිවිලා ඇවිච්ච අවකාශයට හෝ කෝකටද මනාපේ කෝකටද අමනාපේ කියන කාරණාව අපට අදාළ වෙන්නේ. නමුත් මේක කිවිලා ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා එක්ක හිත අර නැතිවෙච්ච ආශාස වශයෙන් හොයාගෙන යන තරම් රූපෙට මනාපයි. එහෙම නැත්නම් හිත රූපේ කිවිලා ඇවිච්ච අවකාශයට මනාපයි. ඉතින් මේ මනාපමනාප දෙක කාම ලෝකයේ කියන මනාපමනාප දෙකක් නෙවෙයි. මේක තියෙන රූප ලෝකයේ කියන මනාපමනාප. යෝගාවචරය මේක හොඳට බලා හිටියොත් තේරෙනවා. කාම ලෝකයේ තියෙන හේවණල්ලක් මේකේ තියෙනවා. මේකේ රූපෙටයි අරූපෙටයි දෙකට මනාපමනාප දෙකිනවා. මේ වේදනාව පිළිබඳව හැදෑරීම හොඳට මේක දිහා බලා හිටියොත් පේනවා. මේ දෙක බලනකොට මනාපමනාප නැති කොටසක් පහු කරගෙන තමයි මනාපය කියලා අමනාපයට යන්නේ. අමනාපයට මනාපයට යන්නේ. ඉතින් මේක හිමීට නැවතිලි භාවනා කරනකොට පේනවා. ඉහළ කෙලවර මේ පැත්තේ කෙලවර මනාපේ, ඒ පැත්තේ කෙලවර අමනාපේ, මනාපේ කියලා අමනාපයට නිතරම හිත ලෝසුවට්ටෙක් වගේ යහට මහැරෙනවා. මැද ප්‍රතිදී මනාපමනාප දෙකම නැති වෙනවා. ඉතින් එදාට කෙන රූපේ ගිවන් වෙච්ච උනාට පස්සේ ඒකී ක්‍රමයට කියනවා නම් රූපේ ගිවන් වෙනකොට තේරෙනවා මේ වේදනාවල් වල මෙතෙක් නොදැක්ක හරියට රූපේ ගිවන් වුණාට හරියාපෝතීජු ගිවන් වුණාට අවකාශය කියලා එකක් ඉතුරු වෙනවා වගේ වේදනාව පිළිබඳ බලනකොට මනාපමනාප දෙක දුරු කරන්න යන්න එපා. මනාපේ දුරු කරන්න හෝ අමනාපේ ලං කරන්න ගත්තොත් මේ යහ දර්ශනය දකින්න හම් වෙන්නේ. ඒකට සමහිත බලන්න වෙනවා මේ දෙන පීමාරු කරන බව. මනාපේ අමනාපේ සාපේක්ෂ අමනාපේ මනාපේ සාපේක්ෂ නම මේ හොල්මනින් කරන්න හදන්නේ අතරමැද මනාපමනාප කියන දෙක එනසම් සපත් නැති දුපත් නැති මේ දෙක අතරමැද තත්ත්වයේ හිතින් වසක් කරන්නයි විඥාණය මේ දෙලිම කරන්නේ. ඒ අන්ත දෙකට හිත බඳලා තියෙනවා. ඒ නිසා අන්ත දෙකට වෛර කරන්නේ නැතුව එකක් හොඳ එකක් හරකා කියන්නේ සමහිතින් බලන්නේ කියොත් ඊට තේරෙන පටන් අර ගන්නවා මේ සපත් නැති දුකත් නැති ප්‍රදේශයේ 90% විතර තියෙනවා. භාවනා කරන මිනිහගේ නැති මිනිහගේ. නමුත් අර විචිත්‍ර සැප දුක දෙක නිසා අපි කතන්දර ගොතන්නේ මේ ප්‍රශ්න නගන්නේ අපි සංස්කරණය කරන්නේ මේ සැප දුක දෙක අල්ලගෙන. කවදා හරි තේරුම් ගත්තොත් යථාර්ථ වශයෙන් මේකේ තියෙන ගොඩක් ප්‍රකට සැපත් නැති දුකක් නැත්නම් ඇයි මේක අහුවෙන්නේ නැත්තේ මේ කාර්යකම්ම? මේක හරි නීරසයි. මේක හරි බයලවන සුළු. මේක හරි සැකයලවන සුළු. ඒ නිසා අපි ඒක ඒකට දීක්තාවක් අරගෙන අනේ බීජිකාව නැති වෙන්න නම් මේ ගමන සැප දුක දෙකේ නෑ. ඒකයි සර්වඥාන්සේ නිවන් දකපු ගමන් කියේ ද්වේමේ භික්ඛවේ අන්තපබ්බජිතේ වෙන සේවිතබ්බා යෝචායං කාමී කාමසු කල්ලිකාන් යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජන්කෝ අංචාත්තකල්මතාන් යෝගෝ අනර්යෝ අනත්ත සංයෝ මේ දෙකේ හිතියොත් අපිට විඥානය අල්ලන්න හම්බෙන්නේ නැහැ දුක අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ මේ දෙක අඳුරන්නේ නැතුවත් බෑ මේ දෙක අඳුනන ඊට සාපේක්ෂව තියෙනා වූ මේ නදහරියට යනකොට පේනවා මේ මේක සැපය සැප දුකෙන් වෙන් කරලා හඳුනා ගන්න මේ සංඥාකරණය කොච්චර මායාකාරද කියනවනේ කවදාකවත් අතරමැදියකට නමක් දාන්නෙත් නැහැ. අතරමැදි සමාජිකෙක් ඉන්න කියලා ගන්න. සැප දුක දෙක අතරමැද. එතකොට තේරෙනවා මේ සැප දුක නෙවෙයි එමක මේ වින්දනය වේදනාව නෙවෙයි අපිට බාධා කරන්නේ කියලා දාන නම අනුව ඒකේ නාමකරණය අනුව අපි වේදනානුපස්සනාව ගැන කතා කරන්න ගත්තොත් නම වශයෙන් වේදනානුපස්සනාව කියන්නේ දුක් වේදනාව විතරයි. ඕන කෙනෙකුගේ කමතහන් කියන වාර්තාව ගන්න කවුරුන් කිව්වනම් වේදනාව කියලා ඒ නොකිය කියන්නේ දුක් වේදනාව ගැන විතරයි. ඒ කියන්නේ යට හිසි කොහොමද ද්වේෂික කරන්නේ. දුක් වේදනාව කියන කතා වේදනාව ගැන කතා කරන්න ආපු ගමන් ඇඟිලි වචන ටිකක් පාවිච්චි කරනවා. ඇඹුල් වචන ටිකක් පාවිච්චි කරන්නේ නොදකින් නොකසන්න දොමකින් තමයි අර තියෙන තේමාව. මේකට මේ නාමකරණය කරන සංඥාකරණය දිහා බැලුවොත් ඒ සංඥාකරණය උපදින කොට අපිට නෙවෙයි අපි ඉපදිච්ච පරිසරය හැටියට අපි මේකට සපයි වෙනවා මේකට දුකයි වෙනවා ඒ ඒ ගතිය කවදාකවත් අදුක්කම සුඛය අඳුල්ලා දෙන්නේ නැහැ අදුක්කම සුඛේ වහල අන්ත දෙකේ තමයි අපේ සාහිත්‍යය ගිහිල්ලා තියෙන්නේ බුදුජානන වහන්සේගේ ආර්ය ව්‍යවහාරයේ තියෙන්නේ අන්ත දෙක අතහැරලා අර මැද තියෙන අදුක්කම දුක්ඛය අදුක්කම සුඛය හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක ඒකාර කම්මැලි. ඒක හරි නිවසයි. ඒක හරි බයල කරන සුළු ජීවිතයෙන් සහවනා කර කර මේ යකඩ යකුඩු බය සෝණි වල හැදුවා වගේ දකින්න දකින දේවල් භූත භූත දෝෂ කියලා කියන ලක්ෂණ දැක්කයි කියන ඉතින් මොකටේ යකුඩු බය නැ සෝණි වල හදා. ඇයි භාවනා කරන්නේ? භාවනා කෙරුවෝ මෙතන යනවා. ඒක උඩ තේරෙන්නේ සංඥා කරන්නේ. නාමකරණය. නැත්නම් මේ ලේබල් ගැහිලා. මුළු ඇඩ්වර්ටයිස්මන්ට් ලෝකෙම තියෙන ලේබල් එකක් ඒක ඕනම කම්පැනි එක සීත හදයට වැඩි ආර්ථිකයකට වගේ කියන. මිනිස්සුන්ගේ අස්මාය කරා. මිනිස්සුන්ට අස්බන්දු කරා. ඒක ඕනම කුණු හැබැයි හතරකට පෙන්නුවාට පස්සේ කරා. අපි කඩේකට ගිහිල්ලා මේ අහවල් බඩුව මේ දේවල් රාශියක් මේක තෝරන්නේ කොහොමද කියලා අපි බලන්නේ. ටෙලිවිෂන් එකේ නිතර එක පේනවනම් ඒකට නිකම්ම අතයක්. ඒක හරියට කබඩේ අත උස්සන්නත් නැතුව පල්ලෙහාට වෙන්නේ පාත දිග අරපු ගමන් පුළුවන් කන තමයි කියලා තියෙන්නේ. ඒ ඒක තමයි මාකටිං කියන්නේ. ඇමිලා බලන්නත් බෑ, ඉස්සිලා බලන්නත් බෑ. හොඳම ගණන් බඩුව තියෙන්නේ අත දිග අරපු ගමන්. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒක මොකක්වත් නැහැ. ඒ දැන් ඒක කියන්නේ මේ පිළිසිදු මේකයි කියලා ගහලා තියෙනවා කියන්නේ. මීමැස්ස කවදාකවත් අපිරිසිදු මීමැස්ස කඩලා තියෙනවා. මේ මැසේජ් එහෙම ලෝක මාකට් ගිහින් බැලුවොත් මේ මගේ ප්‍රොඩක්ට් එකට කිරිසු මීපන් කියලා ගහලා තියෙනවා කියලා උට වහකණ්ඩ හිතෙනවා. ඉතින් හිතු එල කිවි. එල දෙන කවදාකවත් අපි ඉසිදෙල කිරි හදලා තියෙනවා. මිනිස්යාන මේ ජරා කරන්නේ මේ ඒකල වෙනම ලේබල් එකක් ගන්න එක පිරිසිදු කියලා. ඉතින් අපි ගෙවන්නේ මොකේද? එල දෙනතවත් එල කිරිවට වස්නේ ලේබල් එකට ගෙවන්නේ. දැන් හිතන පොඩි එකක් ගලවන්න පුළුවන් ද බලන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ආවට පස්සේ අම්මලාට තාත්තලාට කෙස්සක් කියන්නේ දෙන්නද බලන්න ඕ දැක්කත් මොනවද? ඒක නිල්ල ළමා ලෝක හදලා තියෙනවා. පොඩි ළමයින්ට ඕන ඕන දේ දෙනවා. ඉතින් අපි හිතන හරි දිනුනේ මේ ලෝකේ. මේ පොඩි එකාට ඕන ඕන දේ හදලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ පොඩි ළමයා පිළිවෙල මනාපෙන් සුභසිද්ධියෙන් හදලා තියෙනවා. නෑ ඒ මිනිස්සු අවුරුදු ගාන ස්ටඩි කරනවා. පොඩි එකෙක් කවට්ට ගන්න කොහොමද? ලෙඩ වෙච්ච මිනිහ කවට ගන්න කොහොමද? පාර ආයේ සිකට ඇදසින් බලකට ඇක්සිඩන්ට් එකක්ද? තුවාල වෙලාද මාව අපේ. මේ මේ දොඹකට ගෙනල්ලා ළඟ තියාගෙන ඉනවෝල හිතනවා මේ අපිට ආදරෙට කියලා. එමිස් අන්න මේ වාහන වැඩි වුණොත් ඇක්සිඩන්ට් වැඩි වෙනවා. ඉතින් ඒක ගොඩිය කම්පැනි එකෙන් නැදී ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න ඔක්කොම හදලා තියෙනවා. ඉතින් අපි හිතන එක හරි ජීවු ලෝකයක්. අපි ගැන කොහොම ඈත දුර දිග බලන හිතලා තියෙන එකක් කියලා. විදුලි උංගක් දක්වන සංඥා. සංඥා කෙලවරක් නැති ලෝකේ ඉඳලා අපි ලව જાතිය බෝ කරන්ද සම්පූර්ණ යන්ත්‍රය දුවන. වෙන්න මොකටවත් නෑ. ඕනේ නම් ඊට අමතරව තියෙන අරසාව. ඒ නිසා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පළවෙනි වතාවට ඒ මානසික විද්‍යාව කතා කරනකොට මනුෂ්‍යගේ සෑම ක්‍රියාවලියක්ම ලිංගිකත්වය හරහා කියලා දෙන්න පුළුවන්. ඒ මොකද අපි ওই නානවන්නේ නටවන්නේ කරන්නේ කියන්නේ හැම දෙෙම ලිංගිකත්වය සඳහා. sexuality. උතුරුදානක sensuality කිය. සැපසෙවත්. ඒ සඳහා මොන ලේබල් එක ගැහුවත් කණ්ඩෝලම නම් කවර ගැහුණත් අපි කලබල වෙන ලේබල් එකම කෑවා. ඒක කොහොමද දන්නේ දෙන්නේ? වැඩි හිටියෝ පොඩි වුන් ඉදිරි පිට. පොඩි වුන්ට සදාචාරවත්සිය කතා කරන්නේ කියහම වැඩි හිටියන්ගේ ක්‍රියාවලිය. කවරුගෙන් සලබයා කරන සංකල්ප. ඕක පොඩි කාට තේරෙන්නේ නැහැ කියලා හිතනවා. පොඩි උන්ට තේරෙනවා අම්මලා හැරෙනකොට. උන්ට කතා කරන්න තේරෙන්නේ නැහැ. උන්ට තේරෙන්නේ නැහැ. උන් ලොකු උනාට පස්සේ හැබැයි උන් ඒකම කරනවා උන්ගේ පොඩි උන්ට. එනිසා මේ සංඥාව කරන දෙල්ලන් ටික දකින්න නම් න සංඤ්ඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී ඒවං සමේතස්ස විභූති රූපං සංඥානි දානානි පపంచ සංඛා අපි භාවනා කරනකොට එනවා ඉදිනදා සංඥාව නැහැ ඒ කියන්නේ ආනාපාන කරනවා ආනාපාන දැනෙන්නේ නැහැ න සංඤ්ඤ න සංඤ්ඤ නෝපි විසංඤී මම ක්ලාන්ත වෙලක් නැහැ න විභූත සංඤ්ඤම නේව සංඥාන අසංඥාට ගිහිල්ලත් නැහැ ආනාපානෙ ඉන්න ගමන් ආනාපානය නොදැනෙන මොකද්ද සංඥාවට යන. ඉතින් මේ සංඥාව බයයි. මේක සැකයි. මේක දන්නේ නැති එක. ඒතර තමයි හැබැයි නිවන තියෙන්නේ. සංඥාවේ නිව මේ නසඤ්ඤ සංඤ්ඤ කියලා අර්ථකථනය දෙන්නේ ඉතින් අපේ තියෙන සංඥාව. ඒ කියන්නේ ආනාපාස කරන සීකල්ලයි. ප්‍රසාද කරන උණුසුම දැනනවා. නමුත් ආනාපානම බලනකොට මේ මොකක්වත් නැතුව ආනාපානෙ කෙරෙනවා හඳුනා ගන්න බෑ. නම් කරන්න බෑ. ඊට පස්සේ ක්ලාන්ත වෙලක් නෑ. මොකද ඉතින් එනකම් පාර හොඳට දානවා. දේව සංඥාන අසංඥායත්‍යයක් නෙවෙයි. මෙන්න මේව සංඥාවක් තියෙනවා. මේ සංඥාට ආපු ගමන් ඉතින් කලබල වෙනවා. ඉතින් භාවනා සලවක සාදාලා දුවනවා. මොකද උනේ කියලා දන්නේ නැහැ. ඒ නිසා දන්න කිසිම තැනක නිවන නැහැ. දන්නා වූ කිසිම තැනක නිවන නැහැ. එසා ධර්ම දේ ගෙවන් වේගට යනකොට පාළු ගතිය තන ගතිය තමයි අපිට මායя දීලා තියෙන එම සංඥාවක් දෙන්නේ. ඒ නිසා කවදා හරි කාය ජීවිත নিরপেক্ষව සංඥාව ඇතිතන ඉඳලා නැත්නම් යනකොට මේ විඥානීය කෙල්ලන් අඳුර ගන්න තැන සතිය වැඩෙන තැන අප්‍රමාදේ වැඩෙන තැන නිසා ඔබ තවදුරටත් යන්න නම් කයසා ජීවිතයේ පිළිබඳව අපේක්ෂාවක් ආවේ. ඒකට හරි බයයි. ඒකට අපි පුදුම ගෙදරින් එනකොට එන්නේ දවස් 10 රිට්‍රීට් කරලා ගෙදර ඉන්නම් කියලා නෙමෙයි. ඒ සමීගියට ඇල්ලලා ගියාට පස්සේ දැන් ගෙදරින් යන දැන්නේ. ඒ තමයි මල්ල එහෙම පිටින් ගෙනියන්න ඕනකම තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඔළුව තේරෙන්නේ නැතුව ගියොත් එහෙනම් ඔළුව අත ගාලා බලන කැලල තියෙනවා. එන්න දැන් ගෙදර ගියාට පස්සේ අඳුබඩු සැට් එක නැතුවම ගෙදර මිනිස්සුත් එක්ක කරන්නේ නැහැ. ඉතින් බලන්නේ නෝඩ වෙන යටි කය නැහැ. උඩුකය නැහැ. අර පැත්ත රස්නයයි මේ පැත්ත සීතලයි. ඉතින් එයාට හිතනවා මොකක් හරි තලබීතිකා වගේ රෝගයකට එන්න හදන්නේ. නැත්නම් අපස්මාරයක් දන්නේ නැහැ. නැත්නම් අන්තභාගයක් දන්නේ නැහැ. ඉතින් යටි හිතේ පුදුමාකාර විදිහට භාවනාව කඩලා සතිය අයින් කරලා ආයෙ පරම පුරුදු සංඥාචක් ගෙනත් දාගන්න කරන මේ ව්‍යාපාරය දිහා බලනකොට ඒ පිටිපස්සේ ඉන්න විඥාණය භාවනාවට උදව් කරනවායි කියලා අපිට හිතසුව වෙනසයි කියලා අපිට විශ්වාසය දෙන්නයි කියලා අපේ මේ අමාරුවෙන් ගෙනියන මේ සති ධාරාව කඩන හැටි අපි නොමගට යොමු කරන හැටි ඒ විකත් එක්කනේ අපි කන්නේ ඒ විකත් එක්කනේ අපි බොන්නේ ඒ විකත් නෙමෙයි ඔක්කොම සලකන්නේ ඒ විකත් නෙමෙයි ඕවර් ටයිම් කර කර අපි කන්න දෙන්නේ මේ හිත කවදාකවත් කන්නේ තමන්ගේ ප්‍රකෘතිය දකින නිසා සංඥාව දුරවන් වේගෙන යනකොට හිතේ හෙළුව පේන්න පටන් ගන්නවා. එයා කැමති නෑ ඒකට. ඇයිදොට මොනවාරි සංස්කරණයක් කරනවා. එක්ක පොඩ්ඩක් හලියන්න කියලා. ඉතින් නැගිටලා යනවා. නැත්නම් හයිය මුස්ම ගන්න කියලා. එහෙම නැත්නම් මේ පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරගෙන කොලයක් කරන් ලියාගෙන කියලා ඔන්න ඊළඟ ඊට පස්සේ ලියන්න පටන් ගන්නවා. එතකොට ඔක්කොම හරියටම බාහනම් කැඩලා. යාට තේරෙන්නේ මේ ඔක්කොම සෙල්ලම් සංස්කාර කරන්නේ අපේ අර සරලකම කඩන්නයි. අපේ ජීන අහිංසකම කඩන්නයි. ඒක හිතෙනව කොහොමදක්ව භාවනා කරනවට වැඩිය එහෙම අහගන්නේ කොහොමද? හැමදාම හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක ඔක්කොම පැත්තකට නැගිටලා ගිහින් පටන් ගන්නවා. කවදාද රැහැස්ති වුණොත් එන්නේ මිච්චන අමාරුවට මේ අද්දරට ආවේදී තවත් එක චිත්තක්ෂණයක් සකස් කිරීම කරන්න නැතුව හැඩගැමීම කරන්න නැතුව ආලවට්ටම් කරන්න නැතුව ඕම ඉස්සරහට යන්න ඉවසීමක් ඕම ඉස්සරහට යන්න කරන්නේ කලතුණකමක් එන්න මේ අත්තරද කොච්චරක් කරන්න වෙයි. කරන ගමන් කොච්චරක් බනහන්න වෙයිද? අපි හිතනමතා යමක් කරා නම් ඒ කරන හැමදේම දුක පිණිසයි කියන. සබ්බේ සංඛාරා දුක්ඛ. හිතනකට කරන දේ තමයි සංස්කාර කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ච. දෙවි උගාක් නැන්නේ හම්බෙලා තියෙන පාර. එතකොට යන්න දෙන්නවා. එතකොට මේ සංඥාව ගෙවිගෙන එනකොට සංස්කාර කොච්චර දාන්න පටන් ගන්නවා. හරියට මේ මාරාන්තික පැතුමට පත් වුණාට පස්සේ නැවත පණ රැක ගන්න දඟලන කෙනෙක් වගේ සංස්කාර රැකගන්න බඩන්නේ අපිට හිතෙන්නේ මගේ හිත සෝපින් සාපේක මට මේ අමාරු අවස්ථාවේදී අත උදව් දෙන්න ආපේක නමුත් ඒක තමයි විඥානයේ අවසාන ස්වરૂපය නිවනට කිට්ටු එක දෙනකොට යා මොනවා හරි දෙයක් මේක අහලා හම්බන මොනවා හරි දෙයකින් කලනවා ඒ කලබන් නැතුව ඉඳ එනසෙක කියන සංඛාර උපේක්ඛාව කියලා සංස්කාර කරන්නේ නැතුව ඉන්නවයි කියන එක රාහත්හිත කියලා කියනවා. මොකද ඒ වෙනකොට රූපේ ගිවන් කරලා තියෙනවා. වේදනාවල සමානලාට අර නීරසකම කමන්නේ කියලා කරවිලි වැඩි කරනකොට කරවිලේ සිත් තේරෙන්නේ නැහැ. ඒක කොහොමද නීරසකම තිබිච්චා කියන එකත් අල්ලගන්න. සංඥාවක් නැහැ. මොනවාක්වත් නැහැ. එයා දැනගන්නවා අලුතෙන් මොකද ආවද? මොනවා දැම්මත් ඇහැට කුණ වැටෙනවා වගේ සංස්කරණය කරන්නේ නැති වෙන්නේ ඉඳ විඥානේ කවදාකවත් යාර කියලා දෙන්නේ නැහැ. විඥානේ කියලා දුන්නා නම් එක්ක ආය ආනපනී වල දැන් තින්දි වැහිලෙන් බලපන් කියලා කියනවා. ආනපනී වල නිකන් නට නම් බුද්ධාන සෘෂ්ටියක් කරනවා කොච්චර වටින දෙයක කියලා කියනවා. එතන මෛත්‍රී භාවනා ටිකක් කරන්නකො. එතන මේ දෙවි කුණ මේ ගන්නකො මොකක්ද අපේ නිකන් නිකන් එන්නේ නිකන් කිය. ඉතින් ඇවිල්ලා දුන්නා වෙන අම්මේ කොච්චර වටිනවද මෛත්‍රී භාවනාව කොච්චර නම් බුද්ධාන සෘෂ්ටිය අර කීනක පොඩ්ඩක් එහෙම කරගන්නවා. ඊට පස්සේ ඉතින් විඥාණය දිගටම පෝෂණය කරනවා. එيشා එතනදී මේ යමක් නොකර සිටීම තමයි තපසේ අන්තිම කොටස. මේ සීල ශික්ෂාට අහු වෙන්නේ නෙවෙයි, සමාධි ශික්ෂාට අහු වෙන්නේ නෙවෙයි, ප්‍රඥා ශික්ෂාට අහු වෙන්නේ. ඒ නිසා සාරවත්චනාංශය සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක මෙයා ගත්ත මූල කර්මස්ථානයේ ජීවම් කරන තරම් දක්ෂ වුණා නම් යම් වෙලාවක මෙයා වේදනා ආවට, නීරසකම ආවට, බය කම්මැලිකම ඒකාකාරීකම ආවට හිත හිත හුරු කරලා කලක් නැ වෙන පාරක් නැ මේක තමයි මධ්‍යම ප්‍රතිපදා කියලා යන්න දාන්නවනම් ඊට පස්සේ යා තෝරන්නේ නැත්නම් මේක හරි පැත්ත මේක වැරදි පැත්ත මේක මම මේක මම නොවේ ආදී ඒ සංඥා කරන්නේ නැතුව හිතියොත් මේ විඥාණය සංස්කාර විඥානයගේ පැවැත්මට විවිධ ප්‍රෝඩාවල් කරන හැටි ඒක බොහෝම මායාකාරී දෙයක්. ඒක මේ චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. රූපෙත් නැත්තම් රූප ජීවන් වෙලා. වේදනාවකින් මෙහාද වැළෙන්නේ නැහැ, තපෝ ගන්න යන්නේ නැහැ. ඔය කමෙලි උනාට කවන්නේ මේක තමයි පාරකල තේරුම් ගන්න තියෙනවා. සංඥාවකුත් නැහැ. එහෙනම් මේ අඳුර ගන්න පුළුවන් රූප දකින්නෙත් නැහැ. ඒ දාන්න කොහොම විවිධ තැනක ඉන්නේ කියලා. අන්න එතෙන්ද ගියාට පස්සේ මේ හිතේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේකම හොති විඥානස්ස තිතිය. ඒ වෙලාවට යන්නම් චේතනා හිතේ පහළ වෙනවා. ඉන්නම දෙන්නේ මොන හරි පාන. අන්නේ චේතනාවක් හෝ නැත්නම් ප්‍රකල්පනා පහළ වෙනවා. මේක කාටද කියන්න ඕනේ නැත්නම් මේක තව සුද්ධ කරගන්න ඕනේ කියලා. ඉතින් අනාගත සැලසුම් කල්පනා පාන. එහෙම නැත්නම් අනුශයක් පහළ වෙනවා. ඒ මොනම රූප ආහාර නැත්නම් වේදනා ආහාර නැත්නම් සංඥා ආහාර නැත්නම් මේ සංස්කාර වශයෙන් චේතනා පහළ කිරීම එහෙම නැත්නම් අනාගත සැලසුම් පිළිබඳව ප්‍රකල්පනා පහළ කිරීම හෝ තම සංසාරයෙන් වෙනව මොකක් හරි අනුශේධ ධර්මයක් මේ වෙලාවට විඥානීය පිහිටන්ද ආදම සකස් කරලා දෙනවා ආරම්භන මේ තමයි විඥාන සත්‍යය ආරම්භනේ සති විඥානස්ස විරෝධි බුද්ධිය ආරම්භනේ විගත තියෙන දේන විඥානේ ඒකමත කලපදියම් වෙන්න පටන් ගන්නවා. චේතනා තීර තාක්කල් ඒකපා. දඩවීම කරන විඥානේ වැඩ. අනාගත සත්‍යුන් කියන තාක් ඒක දඩවීම කරන විඥානේ වැඩ. නැත්නම් අනුශය පදනම් කරගෙන විඥානේ වැඩ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් මම මේ වෙලාවේ භාවනා කරනකොට මට රූපාකාර කියන්නේ ඒ කියන්නේ පටවියාපෝ තේජස් රූපයක් පේන්නේ නැහැ. වේදනාකාර කියලා සැපක් හෝ දුකක් දැනෙන්නේ නැහැ. අදුක්කම සුඛේ තිබුණ නීරස ගතියක් එයා විඳලා තියෙනවා. ඒක කාගෙන ගිහින්. සංඥා වශයෙන් කියන්නත් බෑ. මේක නිින්දක්ද භාවනාවක්ද මේ ඇතුළේද මේ පිළ මොකක්වත් දන්නේ නැහැ. ආන්නේ වෙලාවේදී මේ සංස්කාර ඇවිල්ලා මේ විඥානයේ පිහිටුම නැවතන ස්ථානගත වෙච්ච විඥානේ ස්ථානගත කරන්නේ පදනමක් නැතුව දේවෙන් හදන විඥාණයට පොහොරක් ලබලා දෙන්න එයා සංස්කාර පහල කරනවා. විවිධායි කොමික්ස් මේ ඉගෙන ගන්න එක මගේ දරුවට කියලා දෙන්න. නැත්නම් අම්මට කියලා දෙන්න. නැත්නම් අපි පන්සලේ ආම්සොන්නාට මේ කියලා දෙන්න. එහෙනම් මේක ලියන්න ඕනේ. මොනවා හරි දෙයක්. ඔක්කොම ධර්මමය කල්පනා. හැබැයි ඔක්කොම ඡතවතලෙන් විඥානීය විශ්ි සංස්කාර හරහා කරලා දෙන දේවල්. ඉමේකේ යෝගාවචරයට තියෙන්නේ මේ අම්මා අප්පා කාලවත් දැකම නිසා අදහසක් මත කියලා තියෙනවා. බොහොම වටින එකක්. ඒක ලියාගත්තොත් හොඳයි. ඒ කාටද කියලා දුන්නොත් හොඳයි. ඒ නැත්තම් ගුරු ආමරණ ඉසුරු කියලා හොඳයි. විවිධාකාරයි. ඒක නෑ මේ පන්තියක් කුලයක් බේදයක් බයක් ලැජ්ජාවක් ඇති එකක් නෙමෙයි. එහෙම නැත්තම් ප්‍රකල්පනා පහළ වෙනවා. අනේ මම මෙච්චර කල් මේක දන්නේ නැතුව හිටියා. මේක විතරක් අපලක් කියලා දෙන්න නැත්තම් මෙතන මේ පොඩි ගැටලුවක් තියෙන ටක්කල මට අහුණානේ. දැන් මේක කියලා දෙන්න ඕනේ සී පටන් ගන්න. එහෙම නැත්නම් අනුසේ ඉන්න පටන් ගන්න. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ එක නැහැ. ගුරුහාමුදුරුවෝත් එක නැහැ. තමයි මේ தත්ත්වේ තේරුම් අරගත්තොත් එයාගේ ඊගාව ශික්ෂණය තමයි එයා උත්සාහ කරන චේතනා පහළ නොකරන. අදාන පහළ වෙන හැම චේතනාවක්ම මේ දැනට නගේ පරාවේගන යන විඥාණයට ආය සාක්ෂියක් ලැබෙනවා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය කාය වචන හොල්ලන්නේ නැති වෙන්න විනිශ්චයක් ගත්තා වගේ වේදනා සංඥාවලට නොසැලෙන්න ගත්ත විනිශ්චය වගේ මේ අනායාසයෙන් මතුවෙන මේ සංස්කාරය එනකොට චේතනා වශයෙන් උපය උපාදානා චේතනා අධිඨාන අභිලවය අනුසේ වශයෙන් ඕලිමක් හදාන් කරලා තියෙන ඔය ඊර්මානන්ද සූත්‍රයේ ඒක එක දේවල් කරන්න හිතන එක අල්ලගන්න හිතනවා අධිෂ්ඨාන කරන්න හිතනවා චේතනා කරන්න හිතනවා নানা ප්‍රවිධිය ඒක මුදුවට දැනගෙන ඒ ඔක්කොම ආවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කරුවා පස්සේ ප්‍රකල්පනා සහ අනුසේ පමණක් ඉතුරු වෙනවා ඒ දෙන්නා එන ප්‍රකල්පනා හිතන කරණේවත් නෙවෙයි ඒෂා සබඥාන්සේ සඳහන් කරන අසංස්කාරක කාය විචාරමේ අසංස්කාරක කාය විඥාන පහළ වෙන්න පටන් ගන්නවා අසංස්කාරක වචිත්ත සංඛාර අසංස්කාරික මනෝ සංඛාර ඇබ්බැහියට ඒ අර පහළ එනකොට ඇබ්බැහියට මොනවා හරි දෙයකට ඒ හිතලා නෙමෙයි කරන්නේ හැබැයි තමන්ට හුරු දෙයක්. හැබැයි දැන් පාළුවේ ඉන්නකොට කෙනෙකුට සිගරට් එකක් බොන්න හිතෙනවා. ඒක නැත්නම් නව කතාවකට කියවන්න හිතෙනවා. අත්තරේ බලන් හිතනවා කියන්නේ සාමාන්‍ය අකුසල නෙවෙයි ඒවා. සිගරට් එක නම් වැත්තක දානකොට අකුසල කියමුගේ අත්තරේ කියන්නේ. නව කතාවක් කියවන්නේ කියලා. ඒක තේරෙන්නේ කාටවත් අකුසල කියලා. නමුත් මේ වෙලාවේ ඒ පොඩ්ඩ ඇති විඥාණයට ආය පෝර ලබා ගන්න. ඒ නිසා මේ වගේ දෙයක් සිද්ධ වෙනකොට එන්නේ ඒ පුත්තිල කුරුතර කරලා නෙමෙයි. ඒ විලාට මේ කරන වැඩේ ඒ විලාට මතුවලා යනවා. ඒකෝට මේ ප්‍රකල්පනා දිගේ විඥානේ පෝෂණය ලබනවා. ඒකෝට ඒක අල්ලා ගන්න පුළුවන් නම් මේ ඉන්නේ හතුරෙක්ද දරුවෙක්ද කියලා ඒ තරම් හොඳට අපේ හිතට බෑ. මේ ඉන්නේ මිතුරේ හතුරෙක්ද කියලා අපි අඳුරන්නේ. දැන් අපි මේ හතුරා මිතුරේ කියලා ගන්න මිතුරා හතුරා කියලා. ඒක නිසා මේ මහායාන පොත්වල ලියලා තියෙනවා. ඒ හැන්දකොටේ ගෙචේ ඉන්න හොරා පුතයි කියලා වරද්දාගත්තොත් කොහොම දෙයක් වෙයිද කියලා. ඊට පස්සේ හොරාට වෙන්න වැඩක් නැහැ. ඌගේ තරම් තියෙන නොකිය පුතයි කියලා හිතා. එහෙම නැත්නම් යාළුවෙක් කෙනෙකුට හතුරයි කියලා හිතනවා. ඒකට අපේ ජීවිතේ අකුසල් ප්‍රදේශයම නැත්නම් නොදැනීම නිසා සිදුවෙන ප්‍රදේශය අමුත්තක පැත්තෙන් බැලුවොත් අපි ඒ තරම්ම අමනයි. ඒ තරම්ම මේ මේ වෙලාවට එන චේතනා ප්‍රකල්පනා දෙක විශ්වලාගෙන එන මේ සුරු කුමාරෙක් වගේ ආවට අපිට ඒක නිතරම ඇසුරු කරපු නිසා අපිට බයක් නැති වුණාට මේ දෙකේ අතුර ගන්න බැරි නිසා අපි ආයෙසරයක් කල්පනා කරලා ආයෙසරයක් චේතනා කරලා ඉතින් ඒක නා කල්ලාසුම ලෑස්තිලා යන්න ඕනේ රූප නැති වුණා නම් වේදනා නැති වුණා නම් සංඥා නැති වුණා නම් මට්ටමට මෙන්න මේ දෙන්න එනවා ඊට පස්සේ මේ චේතනා වාදයෙන් ප්‍රකල්පන වාදයෙන් කියාගෙන ඉන්නේ නැහැ ඊට ස්කාට් එක දීලා මෙන්න මම චේතනා මෙන්න ආවා කියලා එහෙම කියාගෙන ඉන්නේ නැහැ එන්නේ කවුරු කොලම් කාගෙන තමයි එන්නේ. නානා විස්මාවගෙන එනවා. මේක අඳුර ගන්න බැරි නම් අර දුර්වල වෙච්ච විඥානය ආය ප්‍රතිස්ථාපනය ලබනවා. ඒක බැරි නම් මේ දෙන්නම නැත්තම්. එතන එනකොට අඳුර ගන්නවා නම් අනුශේ ධර්මයේ ඉඳ පටන් ගන්නවා. හැම අනුශයක්ම ඉන්නේ කොට පෙරක දෝවෙක් වගේ. Taman බේර ගන්න ආපු කෙනෙක් අදිශ්‍යයකට අත දෙන්න ආපු කෙනෙක් හරියට මේ ගිනි පොලි කාර්යයක් වගේ ඇවිල්ලා හදිස්සියට අත දෙනවා. ඉතින් අපිට පේන්නේ නැහැ අනුශීලන එකක්වත් වැරද්දක් කරන්න එනවා කියලා අමාරු වෙලාවෙ ඇවිල්ලා උදව් කරනවා වගේ තේන්නේ. ඒ උදව් කරන්නේ මොකද්ද? අර නැතිවෙන්න හදන නැත්නම් අල්ල ගන්න හදන විඥාණයට යම් ආකාරයකින් ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන්න. එතකොට තමයි තේරෙන්න පටන් ගන්න තියෙන පටන් ගන්නවා. අපි මේ ජීවිතේ හිතාමතා යමක් කරනන් චේතනා සහිතව ඒ කරපු හැම දෙයකින්ම සාමාන්‍ය ගාථා වැඩියට අබ්බේ සංඛාරා දුක්ඛ. අපි කරපු ටික තමයි පිටපස්සෙන් හොත්. කළ හොඳ විතරයි පිටපස්සෙන් යනවා. මොකද ඒකට හේතුව අපි ප්‍රේම කරපු දෙයින් විතරයි ශෝකේ. ප්‍රේමතෝ ජායති ශෝකෝ. තණ්හාය ජායති ශෝකෝ. ඒ ප්‍රේම කිරීම කවුරුත් දෙයක් නෙවෙයි. අපි බොහොම ආයාසයෙන් කෙරෙනවා. ඒකෙන් නම් මේ දුක එන්නේ. එතකොට තේරෙනවා අපි මේ ප්‍රේමයේ සඳහා කොච්චර සංස්කාර කරලා තියෙනවද? අන්තිමට ඒක අපිට කැපෙනවා. ඊට වැඩි උඟක් හොඳයි පිටවිණිය පිහින් යන මරණ. තමන්ගේම දරුවෙකින් පිහින් යන මරණ. මම ඒක හතර වැඩි ඇති. නමුත් අපි සිංහල රජ පෙළපොත ගත්ත 140ක් රජවරු මැරලා තියෙන පුතාලා. රාජකීය මරණ. අතුරෙක් කළා නේද ඒක වෙනම දෙයක්. ඒ නිසා අපේ මේ සංසාර ගමනට වැඩියෙන්ම කරදර කරන්නේ කිට්ටුවන්තයා. ප්‍රේම කරපු දෙන්නේ. තණ්හායි ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ ඊමණේ ගාතව ගොඩක් කවදාකවත් අපි හිතන්නේ ඒ ඒ දෙයින් මේ එන්නේ කියලා ඒක තේරෙන්නේ අර රූපේ ජයගත්තට පස්සේ වේදන ජයගත්තට පස්සේ සංස්කාර ජයගත්තට පස්සේ ඇබ්බැහි ළඟම ඉන්න කතිය හරහා මේ ප්‍රකල්පනා මාර්ගේ චේතනා මාර්ගේ අනුසේ මාර්ගේ මෙහිම දේවල් හැම වෙලාවෙම බොහෝම ලස්සන නම් කල්පප්ප වගේ ඇඳගෙන තමයි එන්නේ බඩුමල්ලකුත් ගන්න, දෙල්ලම් බඩුත් ගන්නගෙන සෑහීනෙන් ඇවිල්ලා මේසෙකට දාලා යනවා. උදේන ගිරල බලනකොට හා මේ නැත්තයි. දැන් බොහෝ මහසාරයෙන් අරන් කියන්නේ ඉන්නවා. අර කැඩෙන්න හදන විඥානේ ආයතනය ප්‍රතිෂ්ඨාව ලබනවා. ඉතින් එතනදී ශික්ෂාව විතරයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට අඳුනලා දීපු ශික්ෂා. අන්ත ඔක්කොම බුදුහාමුදුරේ ඉන්දිස්සන ඔක්කොම දැක්කේ. ඒකනම් භවනා ජීවම කරලා ඉතින් ගියාට පස්සේ මේ සංස්කාර නිසා විඥානය හටගන්න හැටි ඊට පස්සේ විඥානය නිසා නැවත සංස්කාරය හටගන්න හැටි ඒ නිසා විඥානය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර කියන සියලු දේම පියාට මේ විඥාන කියන්නේ හිතට ඒ හිතනවා සියලු සංස්කෘමේ චේතනා පහළ වෙන්නේ සංස්කාර චේතනාවක් නමුත් ඒ චේතනාම වරදානිකවන විඥාණයට දේවල් තෝරා බේරා ගැනීම කටයුත්ත කරනවා. ඒ නිසා අවිද්‍යාව ඇති තාකල් දේවල් තෝරනවා. එනදී බාර ගන්න කැමති නෑ. තේරෙන තේන තේරෙන හැම වෙලාවෙම විඥාන පෝෂණය කරනවා. අවිජ්ජපච්ච සංඛාර සංඛාර කියලා කියන්නේ මේ තේරීමට සකස් කිරීමට ඇබ්බැහියට විශාල අදහස් රාශියක් තියෙන සංස්කාර කියන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් අපි එන දෙයට කැමති නෑ. ඒක වෙනස් කරන්න ආදෙනවා. ඒක හොඳ කරන්න ආදෙනවා. සකස් කරන්න ආදෙනවා. ඒක අබ්බැහියට යනවා. අන්තිමට අබ්බැහියට ඉබේ සිද්ධ වෙනවා. ඒක නිසාම විඥාණයට කවදාකවත් ප්‍රකෘතිය දකින්න බෑ. විඥාණය දෙන හැම தත්වයක්ම සංස්කාර හරහා පෙළලා යනවා. ඒක නිසා විඥාණය කවදාකවත් සදාචාරය බලාපොරොත්තු වෙන්නේ බෑ. මොකද විඥාණය යථාර්ථය දැකලා නෙමෙයි මේ විනිශ්චය අරන් තියෙන්නේ. අවිද්‍යාව තියෙන සාකල් සංස්කාර දුක්ඛය වගේ ඉඳගෙන ඇතුළට වෙන කට්ටිය තෝරන්නේ සංස්කාර තමයි. සවිඥාණය ඇසුරු කරන්නේ සංස්කාර විසින් කරන ලද්දා. එතන ඇබ්බැහිය විසින් එතන නිතර ඇසුරු කරන දේවල් තුලින් තමන් ප්‍රේම කළ දේවල් තුලින් තමයි විඥානය ගොඩනැගෙන්නේ. නිසා විඥානය ගත්ත තීන්දුවක් ඇත්ත දෙකලට ගත්ත තීන්දුවක් නෙවෙයි. විඥානය ගන්න වඩාම කෙලෙස් උපදවන දේ. සංස්කාර අපිට තෝරලා දෙන්නේ වඩාම කෙලෙස් උපදවන දේ. ඒ නිසා සංස්කාර වලට පොඩි හෝ අවස්ථාවක් දුන්නොත් ඒ හැම වෙලාවෙම අර පිසිදෙච්ච විඥාණයට විශ්දාන. ඒ නිසා නිවනට සබ්බ සංඛාර සමත ඒ නමක් බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒකම නිවන් දක්ව ගමන් කිව්වා අනීක ජාති සංඛාරං සන්දාවි සංහනි සංඝාකාරං ගවේ සම්තෝ දුක්ඛා ජාති පුනප්ප. කහකාරං දිත්තෝසි පුනදේයං අකහති. සම්බාතේ පාසුකා භග්ගං රහකුටං විසංකතං විසංඛාරගතං චිත්තං. මගේ හිතේ සංස්කාර නැහැ. සකස් කිරීම නැහැ නේද බාරගත්තා. ඉනදී බාරගත්ත ගමන් විඥාණයට මාය කරන්න දෙයක් නැහැ. බඩු විකුණන්න දෙයක් නැහැ. ඇඩ්වර්ටයිස් කරන්න දෙයක් නැහැ. එතකොට විඥාණයට මායාකාරයගේ තියෙන මවාපෑම් කරන දෙයක් නැහැ. ප්‍රകൃතිය පේනවා. එතකොට මේ විඥානයේ බඩු විකින්නේ නැති වෙනකොට විඥානයේ තියෙන මායාවල් නැති වෙනකොට විඥානයේ තියෙන වටිනකමක් එතන මේ පංච උපාදාන කන්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒක නැතුවම බැරි එකක් කියලා යා මවාගෙන හිටපු මේ සුවිශේෂ චරිතය එච්චර වටන දෙයක් නැති බවට පත් වෙනවා. විඥානයකට කැමති. ඒ නිසා විඥානය Taman විසින් හදන මවන ඒ මායාවල් විකුණලා එවුවා විලසකට දාලා තමයි යන්නේ කැපී පෙනෙන ගැටි අත්කරන. බුදු දඥාන්සේ කරන්නේ පින්නන මායාවල් වලකින පුස්ස පෙන්නලා. පෙන්නලා දීලා ඉව යන්න එපා. ප්‍රකෘතියක් කියලා එකක් තියෙනවා. ප්‍රකෘතිය ඔය මායාව නෑ ඒකේ. ආලවට්ටම නෑ ඒකේ. ඒකේ තියෙන ඇති හැටිය, ඇති හැටියට යන්න යන්න විඥාණය කැමති නෑ. ඒ කියන්නේ හොරා දවල් ඉහෙර කැමති නෑ. හොරා කැමති රෑ ඉහෙර. රෑ අන්ධකාරයක. ඒක නිසා යම් වෙලාවක අපේ හිතේ තියෙන දේවල් හෙලි කරනවාද දවල් එළිය වගේ. සතිය තමයි චෛතසිකය. සතියෙන් කරන්නේ එළඹෙන දෙයට ඉදිරිපත් කරන දේට එබ්බ වාසිය කරන මිසක් අපේක්ෂා කරන්නේ නැහැ ආලවට්ටම් කරන්න යන්නේ නැහැ විඥාන දෙන්න ලනු කන්නේත් නැහැ විඥානය අයින් කරන්නේත් නැහැ රසයෙන් තියාගෙන ඉඳලා එයාට කියනවා මේ ප්‍රകൃතියට හේන මොහොතට මොන දෙන්න එතකොට ඔයා දෙන මේ පතරම් මොලයක් අපිට ඕනෙත් නැහැ ඔය සමීකරණ ඕනෙත් නැහැ යන්න පුළුවන් කියලා ඒකට විඥානය පුදුම බයයි ඒ මොකද එයා ෂට භාවයේ මවාපෑමෙන් තමයි මේ නැතුව බැරි කෙනෙක් බවට පත් වෙලා තියෙන නිසා අපි රූපයේ ගවන් කරලා වේදනාව ගවන් කරලා සංඥා ගවන් කරලා සංස්කාරය තමයි හැප්පෙන්නේ ගොඩක් වෙලාවට අපි ඒක ගවන් කරනවා වෙනුවට අපි බෝ කරනවා විවිධාකාරයෙන් ඒක නතර වේගෙන යනකොට විවිධ විවිධ දේවල් දාලා ඒක කියන සියුම්ම කොටසක් තමයි වෙන්නේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ තේරුමක් නැති දේවල් කතා කරනවා. තේරුමක් නැති දේවල් ප්‍රශ්න කරනවා. මේ යන්නපාර හොඳටම තියෙනවා. දැන් මේකත් වෙයි නිකන් ඉන්නවට මේකත් අහගෙන ඉඳියොත් හොඳයි. මේකත් කතා කරොත් හොඳයි කියලා අනවශ්‍ය දේවල් මේ කතාවට ඇදලා දෙමින් අපි පටලවා ගන්නවා. එහෙම නැත්නම් පාරෙන් පිටපොට යනවා. අන්නේ පාරෙන් පිටපොට යන වෙලාවේදී මේක පාර මේක මේ පිටපොට යන කියලා මාර්ගය සහ අමාර්ගය දැකගත්තට පස්සේ යෝගාවචරේකට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ දෙක මෙතෙක් කල මැර උප්පති දවසෙල්ල පිළිගන්නේ. පාරක් වෙලා තියෙනවා මාර්ගයක් මාර්ගය මාර්ග දෙක කියලා. විඥානයේ සහ සංස්කාර කොට පිටතෝරු ගත්කම ගත්තොත් යන්නේම අමාරුයි. යන්නේම මිත්‍යා දෘෂ්ටි. යන්නේම මිත්‍යා සංකල්ප වල. ඒ නිසා ඒක ගැන ගැන පොඩ්ඩක් ඕනේ. ඔයගොල්ලන්ගේ පෙරදොර ගන්න ඕනේ. අපි නිකන් ටෙස්ට් කරන්නත් එක්ක ඔය රූප නැති උනත් කමන්නේ මේ යන්නම්කෝ. වේදනා කම්මැලි උනත් කමන්නේ මම යන්නම්කෝ. මට කියාගන්න බැරුණත් කවන්න මම යන්නම් ඔයාගේ උපදෙස් දුන්න පොඩ්ඩක් නතර වෙන්න කියලා බලන්න කොච්චර විපිලිසර වෙනවද කියලා. අපි අපේ දැනුම පාවිච්චි කරන තාක්කල් අපි පාවිච්චි කරන පස්දෙනා ගොඩතර උදුරු ගන්නවා. භාවනා ඉදිරියට යන කීම දැනුමක් අවශ්‍ය කරන්නේ ඉදිරිපත් වෙන දෙයක මොකද්ද ඉදිරිපත් වෙන්නේ ඒක වඩා හොඳයි අපි තෝරලා ගන්න දෙයට වැඩි. ඒක නිසා පොඩි කාලෙදී අපිට තේරෙන්නේ අපේ අම්මා අම්මා දන්නව කරන්න ඕන දෙයක්. අපි තෝරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඉතින් ඩයබටිස් කියනවා, ඉතින් කොලෙස්ටරෝල් කියනවා, ඉතින් heart attack කියනවා, ඉතින් ටෙන්ෂන් කියනවා. ඔය සත්තු ගෙඩියක් කනකොට ඌ ඊට පස්සේ ඉන්න කාගෙන කාගෙන කාගෙන යන්නේ කවදාවත් කැන්සර් නෑ. ෆයිබර් කියලා වෙනම කඩෙන් ඉලදී ගන්න ඕනකමකුත් නැහැ. බනන ෆයිබර් ඕනේ, බනන පොත්ත කාලා ගන්න බනන කන්නේ. අපෝල් ගොත්ත කාලා තමයි අපෝල් ගියලා. ඊට පස්සේ උඩ ෆයිබර් ඕනේ. අපි පොල් කේල් ගියේ කොට විදිකල්ල කඩේ ගිහලා බනනා ෆයිබර් කියලා වෙනම ටැබ්ලට් එකක් ගෙන්න ගියේ. ඒකල ඒ කාටට. දැන් වන සත්‍ය කරන්නේ කිසිම දවසකවත් කෑම වෙලී ලුණු මිරිස් දැමිලි මොකක්වත් නැහැ. කවමදාවත් කොලෙස්ටරෝල්. අපිට දෙන විශාල සූප සාත්‍රයක්. චීන කෑම කියලා එක, රූප සාත්‍රයේ ජපන් කෑම කියලා එකයි, සයිවර් කියලා එකයි, සිග්නල් එකේ කොයි මගුල කෑවත් බඩේදී. මේ ස්වභාවයට විරුද්ධව යන්න ගියොත් ඊට වෙන ඒ උනත් මේ මේක කියන එක කියලා. సౌందර්යය කියන්නේ එහෙම වුණත් මිනිස්සු ඇවිත් පින්න වාත කරලා කන්න බෑන ලෙඩ වෙන්නේ. මම නෙමෙයි ඒක. කවුරු හරි සම්බන්ධ දෙයක් ගන්න. ඒක පුදුම සතුටක් එනවා. මේ උයාගෙන කන එකයි ඊළඟන බෙදාගෙන කන නානවයි කියන එකයි ඊළඟන කන පරිප්පත්ති වෙන මේ ජීවිතේ. බොහොම අමාරුවෙන් හදාගෙන කාල මැරෙන්න හදනවා අයියෝ අරක බැලන්ස් නැහැ මේක බැලන්ස් නැහැ ස්වභාවයේ තියෙන බැලන්ස්. ඒ කරන්නේ නැති විඥානය කියන නෑ මම පොරක් මම බල අනිත් මිනිස්සු කන දේවල් කල්ලා මට විශේෂ දෙයක් කන්න ආයෙන කල්පන් කියලා. හදාගෙන කන්නේ. ඒකා කියනවා විඥානේ වැඩ පිළිවෙල කියන ඇදගෙන නාන නෑමක්. විලාන කන පරිස්සමක් මේකේ තියෙනවා. පැවිදි ජීවිතය කියලා කියන්නේ දෙන දේ. හරි අමාරුයි හැටගෙන හරි අමාරුයි. විශේෂයෙන්ම යමක්ම තියෙන මිනිහට අමාරුයි. මොකද අපි අපේ පුලුවන්කාරකම් පෙන්නන්නේ අපිට තියෙන යමක්මක් අපිට ඕන විදිහට හදාගෙන ඉන්නේ. ඒකට අයින් වෙලා ජීවත් වෙන්න ගියම ලැබෙන ලාභේ තමයි ආසතියක් නැහැ. අසහනයක් නැහැ. බොහෝ ලෙස රෝගාලුයි. මොන දේ කාවත් ජීවුනේ සානේ කන්නේ. වෙන මොකක්වත් ඇත්තේ නැහැ. ඉතින් අන්නේ ඒ පැත්ත හදාගන්නට ඒකනද භාවනාවේ විතර නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. කවුරුද දෙන දෙයක් කාලා හිටපන්. ඒලා දෙන බැලුවක බුදියපන්. මෙතන ඉඳ ගිහුව හිටපන්. එහෙම නැතුව ඒ ටික හදාගන්න නැතුව කොච්චර රූප ගෙවෙනකම් භාවනා කරා, වේදනා ගෙවෙනකම් භාවනා කරා, සංඥා ගෙවෙනකම් භාවනා කරා. අර තමන්ගේ තියෙන මේ බෙදාගෙන කන කෑම එහෙම නැත්නම් ඇදගෙන නාන නෑම අල්ල ගන්න කන ඒ ෂටගති අල්ලන කම මේ මායාව ගති අල්ලන කම ඒක හරිම සුන්දර දැනක් ඒක මොකද කොයි දෙයකවත් මගේ බලපොනේ මම බෙදා ගත්තේ නේ මම ඇදගෙන නාන එකනේ පස්සේ තමයි කන්නාගේ මූණට අල්ලනකොට තේරෙනවා කොච්චරක් මේ තමන් විශ්ින් කරගන්න කියනවා ඒ නිසා මේ සංස්කාර සහ විඥාන දෙක අතර මේ කියන අනියම් ප්‍රේම සම්බන්ධතාවය අමාරු තැනක් අල්ලගන්න ඒ නිසා විඥානය පුළුවන් තරම් උත්සාහ කරනවා සංස්කාරයන්ගේ ලාභය අරගෙන මේ නාම රූපයක් එයාගේ දරුවෙක් ප්‍රසූත කරා. ඒ නිසා යම් තැනක විඥානය හුත්තටම අඩියට දැක්කට පස්සේ Taman මැදිලා නැහැ කියන්නේ, නිඳ ගිල නැහැ කියන්නේ, ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ මොකද්ද කම්පන වේගය, මොකද්ද හද්දය, මොකද්ද දැනීමක්, මොකද්ද දෙයක් තියෙනවා අපේක නාම රූපේ කියලා කියන එක තාම මෝරලා නැහැ දරුවෙක් බවට පත් වෙලා නැහැ. ඔබ සද්දයක් කිව්ව සද්දයක් කියලා හිතන්න පුළුවන්. රූපයක් කිව්ව රූපයක් කියලා හිතන්න පුළුවන්. වේදනාවක් කිව්ව වේදනාවක් කියලා හිතන්න පුළුවන්. ඒ තියෙන මූලික නාම රූප ස්වરૂපය අපේ රුචියට අනුව සද්දයක්ද වේදනාවක් රූපයක්ද ගඳක්ද රසක්ද පාසක්ද කියලා පත්වීම අපේ විඥානීය සංස්කාරවල කුත්‍යය. ඒක ඉපත් කරන්නේ නැතුව නාම රූප වශයෙන්ම සියල්ලේ ප්‍රභාවය වශයෙන් සියල්ලෙම ප්‍රාග්වාදී වශයෙන් පවත්තන්න බැරි ක්‍රම තමයි ඉවසන්නේ කියන්නේ. අපිට මේක පේනකොට ඒක මොකටද නම දැනගන්න ඕනේ, ඒක මොනවද කරන්න ඕනේ කරපු ගමන් ඒක මගේ දෙයක් වඩපත් වෙන ඉස්සෙක වෙනස් වෙයි මට දුකක් වෙනවා ඒ නිසා ඒ සලායතන මට්ටමට යන්නේ නැතුව මතුවෙන නාම රූපේ නාම රූප වශයෙන් නැතර කරගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය තියෙනවා මේක දැන් අපිට මේ අමාරු වෙලා තිබුණාට අපි ඕක අවුරුදු 6 වෙනකන් ඔතන තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒක මේ අපි සම්පූර්ණ ගුරු වෙච්ච එකක් නෙමෙයි මේක තිබිච්ච එකක්. ඒක නිසා නිහතමානී වෙන්න ඕනේ. ඒ වගේම යමක් නොකර සිටීමේ හැකියාව පරීක්ෂා කරන ගතිය තියෙනවා. ඒකෝට තමයි තේරෙනවා ඉන්නේ ඉන්නේ ඉන්නේ එක රැකින් එක බණකින් එක ප්‍රයත්නකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඉන්නේ ඒ පාරේ. අපිට කරන්න තියෙන පුළුවන් තරම් ස්වභාව ධර්මය ඒක ගොඩාක් අපි හිතනට වැඩිය හරිම අනුකම්පා සාගත එකක්. ඒක හරියට පොළොමහි කාන්තාව කියන වචනයක් අපි ළඟ තියෙනවා. මහ පොළොව අපිට කල්තාවත් හානියක් කරන්නේ අපි මහ පොළොවට හානි කරන මිස. එيشා එක නතර කරා. පුළුවන් තරම් බලන්න ලැබිච්ච දේෙන් ලද දේෙන් සතුට වීම කියන මේ සතුට ඇති කරගෙන ඒක භාවනාවට සම්බන්ධ කරගෙන ඒකේ ඉන්න ගමන් ඒකේ ಗುಣ කතා කරන තැනට ගියා නම් ඒ භාවනාව Taman අතිමුත් වෙනවා. ආචාර ධර්මයක් බාරපත් වෙලා සමාජ ධර්මයක් බාරපත් වෙලා නැත්නම් අර බුදුචාන් වහන්සේ දැකපු ඒ ආදර්ශ චරිතය එහෙම නැත්නම් මේ කෙලෙස් නැති චරිතය එහෙම නැත්නම් මේ සියල්ලේ විමුක්ති වෙච්ච සත්‍යයට යන්න අමාරු නෑ මොකද හේතුව මේ වෙනකොට හැම කෙනාම ඔකේ යම් ප්‍රමාණයකට අත්දකලා තියෙනවා. නිකන් වැඩමුළුවේ පැත්තෙන් බැලුවොත් එහෙනම් සමහරෙක් හෝ මේ රූපේ ගෙවන් වෙනකන් ඒක දැකලා තියෙනවා. ඒ වගේම දැකලා තියෙනවා මේ කය එනවා තැනකට සැපක් නැහැ දුකක් නැහැ. ඒ වගේම වෙනවා සංඥාවට අඳුරන්න බෑ. නින්දත් දන්නෙත් නැහැ. හිත දීන වෙලාවක් දන්නෙත් නැහැ. නැත්නම් අරමුණ ඔක්කොගෙම ප්‍රම මූල අවදීක කියන දන්නේ ඥානෙදී යමක් නොකර. මේක විකට පවත්තවොත් ඒකේ හැපැත්ත තේරුම් ගන්න පුළුවන්. ඉතින් කිසිම කෙනෙක් අර කියන මේක නැවත නැවත කරන්න කියන එක හිතන්නේ මේ මූණට දමලා ගන්න උත්තරයක් කියලා. නෑ සංස්කරණය කරන චෝදෙකට හිටියොත් විඥානය නැත්නම් මේ ප්‍රමුලේ ප්‍රධානම මහවරා කොටු වෙන පටන් ගන්නවා. එයාව ඒකනේ සමාප්ත කරමින් කියන්න පුළුවන් මහවරාට දඬුවම් කරන්න ඕනේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ මහවරා මේකයි කියලා පෙන්නපු ගමන් ඉවකට මහවරාගේ පොලිසිය ලොක්කා. රටට කියපු ගමන් ඉවරයි. එනිසා අගේ අගමැතිමයි මහවරම් කරන්නේ. ඌ හොරා කියලා පෙන්නන්න විතරයි කියන්නේ. බුදුන් කියන්නේ ඥානසෝ භික්කවේ පස්සතු ආසවන කයමද. ඒකට දඬුවම් කරන්න ඕනේ නැහැ. ඔබ මෙතෙක් කල මේ සදාචාරවාදී පිට ඉදිරිපත් වෙලා හත්තුන්ගේ සුභසීතිය සලකවුවද එයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා පින්නවක පමණයි. විඥානීය කණ්ණාඩි ඉස්සරහට ගෙනීම පමණයි. උසාවි කුටුට ගෙනීම පමණයි. එයාගේ තියෙන මායාව පේන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දැනට කරලා තියෙන්නේ එයාගේ සහචරව ටික ටික ටික කොටු කරලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංස්කාරවල තමයි ගැටේ තියෙන්නේ විඥානයේ අවසාන මොහොත වෙනකම් අපි ලව්වා එයාගේ කොට පෙරක දුරුකම් ක්‍රියාත්මක කරනවා නේද දැනගන්න රාත්තල් ගන්න දැනගන්න මෙන්න මේ මේ දේවල් මම අවසාන මොහොතේ අනවශ්‍ය විදිහට කරලා තියෙනවා අන්න එහෙමත් නොකර සංස්කාර උපේක්ෂාවට ගියාන ඒක තමයි මේ මාර්ග ඥානය හදන්න උත්තරම පදනම ඒක නිසා හැමදාම භවනා මුලදී රූප ගෙවම් කරන වේදනා ගෙවම් කරන ප්‍රදේශය ප්‍රයත්න කළ කරන්නේ ආධුනිකයෙක් වගේ. ඊට පස්සේ ඒක ආවට පස්සේ යම් මට්ටමකට ඒ සංඥා නැති වේදනා නැති රූප නැති වස්තුන් කාටවත් යමක් නොකර කොච්චර වෙලා මේක ඉන්න පුළුවන්ද කියනකොට සංස්කාර විඥාන කියන දෙකේ ක්‍රියාකාරකම් දකින්න පුළුවන්. කවදාකවත් ඒ දෙන්න ඇවිල්ලා පෙනී හිටින්නේ නැහැ. ඒක මේ ලෑස්ති වෙලා ගිහිල්ලා ඒක වටහා ගැනීමෙන් තමයි කරණ තියෙන්නේ. Taman වටහා ගත්තට ඒක ළඟ කෙනාට දෙන්නත් බෑ. කොහොමඩක්වත් කියන්න බෑ මොකද එයා තේරුම් ගන්න වෙන කාලෙක. ඒක නිසා ඒක අත්‍යන්ත පෞද්ගලික සිද්ධ වෙන වැඩක්. අත්‍යන්ත වශයෙන්ම අහම්බෙන් සිද්ධ වෙන වැඩක්. අපි අවශ්‍ය පරිසර සකස් කරලා ඒ දිගට ඉවසීමේ නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒකට මුණ දෙන්නේ. ඉසේ කර ගැනීමට වැඩමුළු ඇතුළත තීම සියලු දෙනාට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව අවශ්‍ය ධර්ම දේශනාවට අප කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා මම හිතන්නේ අද අපි නැසුදර්ම දේශනාවට අහු වෙන්නේ. ඒක නිසා අපි මේ අවස්ථාව කරගන්නේ මේ ඉස්තාවතාචාදී ගාථා සත්‍යයනා කළ සම්ප්‍රදාන කුලව ලෝකවාසී සියලු සත්‍යයන් සමග මේ කුසල යම් කුසලයක් උපයාගත්තා ඒක ආදා වේදා ගැනීම සඳහා ඉස්තාවතාචනම් මේ සම්ප්‍රදාන කුලිය සම්ප්‍රදාන සබ්බීතිවානුමෝදස්සු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදස්සු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදස්සු සබ්බ ආකාශත්තා චුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා මහිත්‍තිකා පුඤ්ඤං සම්මනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනම් හෝතු ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි කාල සමාගමෝ ශාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමු නමෝ හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්තිය සාදු සාදු සාදු සුපත්‍ත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං සාදු සාදු නමාමි කන්තබ්බං සුඛී සුඛී අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච සතෝ නිබ්බාන සම්පatti විනාශී සමිජ්ජතු